මේ සැකේ ඇති වෙන අට ස්ථානයක්. අපේ ලොකු විදිහේ සාකච්ඡාවක් තමයි තියෙන්නේ. මේ තමයි සංවේදී කීයක් නේද කරනවා නේද? ඉතිරිසාවත් පිටර ගන්නවා නේද? ඉස්සර ආත්ම ගැන, මධ්‍යවාස ගැන, ඉස්සරත් මතිස් ගැන ආත්ම දෙකම ගැන දැකලා කරනවා නේද? එතන හයක්. ඊළඟට මුත්තපත්චේතා පටිසම්පදායේ ධර්මයේ පටිසම්පාද ධර්මයන් ගැන දැකලා කරනවා නේද? මේ වෙනම තමයි කායේ සංකල්පය. මේ අපි කරන භාවනා මාර්ගය හරි වැඩි දෙයක් දැකලා මතිස් මොකද මේක සමහර විට අපි ඉපස්සන් අනුකූලීකේ කරන සම්ප්‍රදායෙන් පිට අන්නේ මුක්කෝ ආවොත් අපේ භවනාව සාර්ථකවෙනවා මේක කීකේ කරනවා මේක කීකේ දුරු කරගෙනයි භවනා කරන්න ඕන එතකොටයි අධ්‍යක්ෂණය ගන්න පුළුවන් වෙන්නේ එතකොට සම්පකාය පරිසම්මේදී වශයෙන් ආරම්භ කරනකොට අපිට තියෙන ආශාට පස්සාදී මොළකට පහළ පමණ දැනීම ප්‍රමාණවත් වන්නේ නැහැ කියලා ඒක නිසා මෙන්න මේ දක්වා භවනා කළියුතු මේ කොටස මෙන්න මේ විදිහට කියලා අප සියලා කැමති කෙනෙකුට හදලා අත්දකින්න පුළුවන්. පළමුවෙන් අර ඉස්සෙල්ලා කියන විදිහට ඉදිරියට මහා ආශාට පස්සාත් කළා දීර්ඝවතින් කුණසෝන ආස්ථාක ප්‍රසාර දක්වන මෙන අවස්ථාවක ආස්ථාක ප්‍රසාර වදින ස්ථානයේ ඉතිරිවන් දැකෙනවා. ඉතින්දී අර සමතවතුන් අර බුදු මාර්ගය ආදී ස්ථානවල දක්වා එක්වලදී ආස්ථාක ප්‍රසාරයේ හොඳක් නැදක් අපත් දක්වන දෙන්න නැවත නැවත කටයුතු කරනවා. ඒ කියන්නේ මොකද ඒකෙන් තමයි සමාධියට ඇති වෙන්නේ සමාධිය යථාභූත සම්පදානාදී සමාධිය පිළිපදින්නයි ඇත්තේ ඔක්කොම යන්නට පුළුවන්. මොකද ඇත්තටම කියන්නේ දැන් දුක්ඛාදී යථාභූත සම්පදානාදී දුක්ඛ සම්පූර්ණිය දුක්ඛ නිරෝධෝ කියන දෙකෙන්වට ගාමනු මාර්ගය. ඒ කියන්නේ මේක දුකේ මේක දුකේදී ජීවිතයේ මේක සම්පූර්ණයේ මේක සංයෝග ගාමන සත්‍යදාය කියන ඇත්ත දකින්න නම් සමාහිත සමාහිත ශක්තිය වෙනවා. අන්නේ සමාහිත ස්වභාවයේ ඇතිකර ගැනීම සඳහා ධර්මයෙන්ම ආස්වාස්වාස්වාට වදින තැන සිට පිළිදොලා මුල නේද අද දකින්න ආස්වාස්වාස් ආකාශවලින් පිටතිනවා. මේක සංස්කරණය. ඒකත් ඒකයි නම් කියේ අපි බලන්නේ මහා සාස්ත්‍රාත් ගැන මොකද අරමුණේ සාස්ත්‍රාත් අරමුණ ගන්නේ අවස්ථා දෙකම මාර්ගයෙන් කියලා අර සංකේත අවස්ථා දෙකයි මෙන්න මේ බාධා අවස්ථාවයි. මේ සම්පූර්ණ කර්මද්දයට සමාහිත වුණාට පස්සේ අපි ආස්වාද ප්‍රසආදයේ ඕනෑම අර්පණින් කියන විදිහට සංකල්පනා දීපවතුන් හෝ කල්වතුන් හෝ කිව්වතුන් එහෙම නැත්නම් ඕනකම නිවන පිළිගන්න දැන් නම් ඕනකම අපි ගන්නා ආස්වාද ප්‍රසාද නමුත් අවදාන ආස්වාද ප්‍රසාද කියන්නේ ශරීරයේ සහ මනසේ කියන කරන්නේ. කල්පනාවෙන් ආස්වාද ප්‍රසාද ගන්නා ජීවිතවලින් ඒ ආස්වාද ප්‍රසාද ගන්නකොට විතරේ සුඛයෙන් යොමු කරනවා යොමු කරනකොට අපට තියෙනවා ඒ විතරේ ඉස්මය ආකාරයේ පහත් වෙන ආකාරයේ මේ දැනම සිත පුරුදු වෙනකොට අපට තියෙනවා මේ ආස්වාද ප්‍රසආස වෙනම ධර්මයක් කිය ඒක දකින්නට වෙන ධර්මයක්. ඉස්සෙල්ලා ඒ දකින්නට අරමුණක් දෙක මුලින්ම ලක්වන දකින්නට අපි කියනවා. අනිත් ශරීරයේ අනිත් කොටස් වලට මුළු මුළු ශරීරයේ තුල මේ ආස්වාද ප්‍රසආස දෙකකින් යන ආකාරය දකින්නට ඒ දකින්න ආස්වාද ප්‍රසආසයේ සාකච්ඡාවේ වෙනම දෙයක් කිය ඒ දකින්නට වෙනම දෙයක් කියලා නාම රූප දෙක සරණ පුරුෂ දෙන්නෙන් කියන්නේ පටන් ගන්නවා. මේක මොන නේදට බලන්නේ කියලා කියන දෙයක් නෙවෙයි. ඊළඟට ඊළඟ දිනේ ඉන්නකොට අර ආස්වාද කියන්නේ සංඥාවක් අස්ථාස කියන්නේ සංඥාවක් ප්‍රතිඳා පුළක්ය මේකෙන් කියන්නේ වායු දහස් මාත්‍රයක් පමණයි. මේ සංඥා කියන ඕනම අපි සිදුවන අතවඩක් ඒවා කියන මවාලක් කියනවා මේ සංඥා තමයි සම්මුති සත්‍ය කියන්නේ මේ සම්මුති ශක්තිය පිළිර වෙලා ඉන්න තාක්කල් මේ සම්මුතිය කඩාගෙන දකින්න මුතුආන ධාතුව දක්වන්න අපට හඳුන්වන්නේ. ඒ නිසා මේ සම්මුතිය බලපෑම සම්මුතිය ආස්කාර ප්‍රත්‍යක්ෂම විදිහට මොන ආස්කාර ප්‍රත්‍යක්ෂ කියන්නේ වෙන දෙයක් නෙවෙයි වායෝ ධාතුව ඒක දක්වන සිත කියලා කියන්න තියෙනවා. මේවා මම කියන්නේ මේ ආකාරයෙන් තියනවා කියලා නෙවෙයි නිකන් කිසිම කෙනෙක් නෙවෙයි. එහෙම දෙන්නට පස්සේ දෙනවා මේ ආස්වාද ප්‍රසාර වෙන දෙයක් මේ ධාතුව අනිත් ධාතුව වෙනම කොටසක්. ඒ කියන්නේ පදවියා කොටේ ධාතුව වෙනම කොටසක්. උදරාශයේ උදරයාශයේ සිට නිවිවනවා නම් අපිට තියෙනවා උදරාශයේ උදරයාශයේ සිට පවතින ආස්වාද ප්‍රසාර වායු ධාතුව වෙනම කොටසක්. මේ කියන අනිත් කොටස් පදවියා කොටේ කියන කොටස් වෙනම දෙයක් කියලා කියනවා. මෙතනදී ඇත්ත වශයෙන්ම කොටස් තුනක් වෙනවා. එකක් සිත, එකක් සංස්කාර ගුණය වායෝ ධාතුව අනිත් එක අනිත් ධාතුන් වෙනවා. මෙහෙම යනකොට අපිට දුකක් තුළ එනකොට මේ ආස්වාද ප්‍රසආස බාහිර වායු ධාතු දෙක තියෙන ආකාරය තියෙනවා. අපි දන්නේ මේ ආස්වාද ප්‍රසආස කුලිය තිබුණට මේ බාහිර ආකාශය තියෙනවා. අවායෝ ධාතය අපි දන්නේ. ඒවා දෙක කරන්නේ ගහකට මේ වායු දහතුන බාහිර වායු දහතුනට යතුන පිට කරන්නේ. එතකොට අපිට තියෙනවා යම් කිසි වායු දහතුවක් පිට තියෙනවා නම් ඒ වායු දහතුවමයි ඇතුළේ තියෙන්නේ. ඒ මේකම පොතේ කියනකට වඩා මේ ඇත්ත වශයෙන්ම දැකලා මේ බාහිර වායු දහත්වත් අභ්‍යන්තර වශයෙන් ශරීරයේ පවතින වායු දහත්වත් දහස් වශයෙන් එකමයි කිසිම වෙනසක් නැහැ කියලා සත්‍යත්ව වශයෙන් දැක්ම දෙකීමක්. මුතුන් කියන එකක් නෙවෙයි ඒක පොතේ දැකින තුන් අවබෝධයක් ලබන්නට බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ජාතකෝපන පරිච්ඡක්කතා වායෝ ධාතු ජාත බාහිරා වායෝ ධාතු වායෝ ධාතු රේසා සං මේ සම්මම මේ සෝමස් මේ නමේක වත්තාපි මේ සංගතා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බා ඊළඟට යථා භූත සම්මප්පඤ්ඤා දීක්ෂා වායෝ ජහත්වා නිමිති වායෝ දහතියා සිත්තං විරාජි මේක කියන්නේ මහා හත්තිප ලෝකම දුස්සේ මම මතක හැටියට ඒ කියන්නේ රාජකෝපණ අධ්‍යාත්මිකා වායෝ දහතු නම් අධ්‍යාත්මික අධ්‍යාත්මික වශයෙන් පවතින වායෝ දහතක් තියෙනවා නම් යාත්‍ය භාෂා වායෝ දහතු බාහිර වායෝ දහතක් තියෙනවා නම් ඒකම වායෝ දහතු වේ වේසා වායෝ දහතු පමණයි සමෝහිතම් මම ඒක මගිනේ නෙවෙයි මේකෝ මහත්මී මම නෙවේ නමේතු අවස්ථාවන්ගේ ආත්මයේදී ජීවනයේ සංගතා භූතං සම්මප්පණාය දක්ෂබ්බං අන්නේ කාර්යයෙන් ඇත්ත ඇති හැටියෙන් නුවණින් දකින්නේ ඒ මේ සංගතා භූතං සම්මප්පණාය දුක්ඛා ඉතේ ඇත්ත ඇති හැටියෙන් දැකලා වායෝ දහතුවා පිස්සන් නින්දේ වායෝ දහතුව කියන එක කල්පිනවා මේක කලකිරීමකට පත් වෙනකොට ඒකේ විරාගයේ තියෙන රාගයේ ඉවත් වෙනවා. අපේ මේ රාගයේ තියෙන මේ පසුබිම් ආකෝෂී ජෝ වායෝ නැහැ. ඇත්ත වශයෙන්ම ලක්ෂම නිසා මේ ගැහැණිය මොනින් කියන්නේ සත්‍ය භූතිය කියලා අත්කරගෙන මේ ධාතු වල සංඥා අල්ලගෙන අමරගෙන සංඥා අල්ලගෙන අපි මේ පැතිරෙන්නේ ධර්මයේ මලක්නා නිසා. ඒක නිසා මෙන්න මේ අවස්ථාවේදී අර බාහිර වායු ධාතුවක් අභ්‍යන්තර වායු දහසක් දහස් වශයෙන් ඉස්සයි ඒකී පස්සේ කුජේ ආත්මයක් නැහැ නිකන් දහස් මාත්‍රයක් පමණයි කියන එක තියෙනවා. මොන සත්‍යයේ ආස්වාද ප්‍රසාද වල මම බබලා හිතන කතාවක් තියෙනවා. ඕනෑ කෙනෙක් සැතපු කාලයක් සැතපු කාලයක් කරලා බලන්න ලැබෙන විදිහට ඔය කියන දස්සයක් නැහැ. ඊට පස්සේ නැවත නැවත මේවා කරගෙන යනකොට ඒකෙම තිබෙන බිහිදවනකොට අනිත් දහස් කොටස් තියෙනවා මොනවද? පස්වෙනි දහසියක් ඒකෙම විශේෂයෙන් තීව්‍ර දහසක්. වායු දහස සහ ආපෝ දහස සමහර විට තියෙන තියෙන පුරාම කලමුව නමුත් පස්වෙනි තීව්‍ර කියනක තියෙනවා. මේ දහස් පොතක් හතරම ඊළඟට පේනවා ආස්වාද ප්‍රසආද ධන්නවත් එක්කම ඇති වෙනවා ආස්වාද ප්‍රසආද පිට කරනවත් එක්කම නැති වෙනවා ආස්වාද ප්‍රසආදයට අනුකූලවම ඒවා ක්‍රියාත්මක වෙනවා මේක හේතුවක් සහ ඵලයක් මොකක්ද හේතුව ආස්වාද ප්‍රසආද හේතුව මේ ඵලය මොකක්ද? කායික ඵලය. මේ පරිවින් සියුම්මින් ඇතිවීම නැතිවීම අරසතුන් නැති වෙන දර්ශනයක් කියලා හේතු ඵල දෙක තියෙනවා. මේ හේතු ඵල දෙක මොකද කියනකොට ඊළඟට අර ඵලයක් හේතුවක්වා කියන පරිවර්තනය වෙලා තියෙනවා. ඒ කියන්නේ ආස්වාද ප්‍රසආදීන හේතුව මොකක්ද කියලා කියනවා. ආස්වාද ප්‍රසආදීන හේතුව ජීවිතයේ රූපයේ ශරීරයේ පැවැත්මයි. නාම ජීවිතයේ ආරෝපණය ජීවිතයේ පැවැත්මයි. මේ නාම රූප ජීවිතයේ ප්‍රයත්න මොකක්ද කියලා බලනකොට අපේ කරපු කර්ම ශක්තිය තියෙන ප්‍රතිසංවිධානක කර්මය ඒ කර්මය මොකක්ද කියලා බලනවා කියන එක නෙවෙයි ඒ කර්මයේ තුලින් මේ ජීවිතේ රූපේ පහදිනවා කර්මයේ නැති විදියට පස්සේ ජීවිතේ රූපේ නැති වෙනවා ආස්වාස්පද සම්පූර්ණ නැති යනයි කියලා මුලින්ම කියන්නේ එතකොට ඒකේ සම්බන්ධය දක්වනවා ඊළඟට ඒ කර්මජ ශක්තිය ඒ කියන්නේ ප්‍රතිසංවිධානක කර්මයේ හේතුව මොකක්ද අනිත් ආත්මවල අපි කරපු සංස්කාර අවසන්නා අවිද්‍යා ආදී ධර්මයන් පිටිස්සෙන්සා දිනන ජීවිතයේ රෝගේ පවතිනයි කියලා පස්සට පටිච්චසමුපාද ධර්මයන් කියන පටන් ගන්නවා. මේක තියෙන්නේ ඇයි මේ සංස්කාර රැස්වීම මොකද කියන බලනකොට අපිට තියෙනවා වෙන මොකක්වත් නෙවෙයි මේවා මමයි කියලා මගේ කියලා අල්ලාගත් අත්මානෝ පදනම් කරගත් කන්නාවත් අවිද්‍යාවත් ඉතයි. මොනවා පටිච්චසමුපාදයේ අනිත් පැත්තට කියන ආකාරයක්. කායෝන්තරයෙන් පටිච්ච සංස්පාදයේ දකින්න පුළුවන් ආකාර බොහෝ මේ ආකාරයක් පමණයි. මේ දර්ශනයත් ආස්වාදයේ මුලැඳාක පමණක් නිත්‍ය පවත්වාගෙන යෑමෙන් තේරෙන්නේ නැහැ. එහෙම තේරෙන්නේ නැති නිසාම ඒක තුළ අර සිත්ති කියන වචනේ සම්පූර්ණ වෙන්නේ නැහැ. පට්ඨංගේදී කියන වචනේ සම්පූර්ණ වන්නේ නැහැ. සබ්බකාය කියන වචනේ සම්පූර්ණ වන්නේ නැහැ. මෙන්න මේ විදිහට යනකොට මේ ආස්වාද ප්‍රස්තාවය තුළ මේ නැවතනාත ශරීරයේ පුරා පැතිරෙන ආකාරයේ දකිනකොට ඝන සංඥාව ලැබෙනවා. මොකද ඝන සංඥාව කියන්නේ? මේවා ටිකක් ගැඹුරු ධර්ම දෙන්න පුළුවන් නමුත් ගැඹුරු ධර්මයක් අපි අහන්න ඕන. එහෙම නැතුව අපි නලව නලවා කියන කතන්දර අකාසා ඉඳලම හන්නේ. ඒක නිසා හොඳින් අහන්න. ඝන සංඥාව කියන්නේ මොකද්ද? අපි උදාහරණයකින් කියනවා. අපි හිතමු බඩල් කැටයක් ගත්තොත් ඒක එක එක ඝන වස්තුවක් වශයෙන් අපිට පේනවා. නමුත් ගැටුල්කේ සම්පූර්ණයෙන්ම අපි කුඩු කළා. කියන කටයුතු කුඩු කළොත් අපට අර ගැටුල් කියන සංඥාව නැති වෙලා පිටිකොටක් බවට පේනවා. ඇත්ත වශයෙන්ම gadol පොතේ තිබුණේ gadol එකේ තිබුණේ අර සිවන් කියන වචෙන් අපි සිදු කරපු කොටස්. මේ කොටස් එකතු වෙලා එක ආකාරයෙන් තියෙන නිසා අපිට ඒක ධනයක් වශයෙන් තියෙනවා අපිට gadolක් කියලා අපේ සංඥාවක් ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම මේ විදිහේ බොහෝ කොට පටවි ආපෝ පටවි ධාතුව සම්බන්ධ වූ අනිත්‍යහත් කොටස්. මෙන්න මේ ඝන සංඥාව මේක අතක් කියලා කියනවා, කකුලක් කියලා කියනවා, හිතක් කියලා කියනවා, ශරීරයක් කියලා කියනවා, ගැහණියක් නිමෙක් කියන්නේ පොතේ කණේක ආදී වශයෙන් මේ ආකාර සංඥා අපට උඹ නැගලා තියෙනවා. මොකද ප්‍රධාන හේතුව මේ ඝන සංඥාවෙන් අපි දැනලා ගණන් ඇවිලා ඒ සමෝහ වශයෙන් ඇවිලා මේ සත්‍යයේදී ආශාද ප්‍රසාර නැවත නැවත මොහොතෙන් යනකොට සෑම රූප කෝපයක් තුළින්ම ආශාද ප්‍රසාර පිටවෙනවා ඇතිවෙනවා කියනවා. මේ වෙනකොට හරියට මේක වායෝ දහතියේ පවතින මේ වායෝ දහතියේ පාරින මුළු සූර්ය කොටස් තමයි. උපකොට තියෙනවා මේ මාතක් යහට මහාට බලන්න දැනුවත් ඇත්ත වශයෙන්ම මෙතන මෙතනම ජීවිත කොටස් මෙතන මෙතනම ඇදී ඇදී නැදී නැති යනවා මේ කනවතේ තිබුණද මේ සංසන්නාව අපි මොලාකරපු දෙයක් මෙතෙක් කල අපි අවිද්‍යාවට හැකලලා සුඛියා නොවිද කියන එක පෙන්වන්නේ ප්‍රඥා ලෝකයේ මඩක් අපේ හදවතට ලැබෙනවා ඒ ප්‍රඥා ලෝකයේ තුන අපට ඇත්ත දෙනවා මේකේ ඇත්ත වශයෙන් ශරීරයේ කුල දෙයක් නෑ ගණන් වැඩිලා උසස් කියන්නේ ඒකයි රූපත් අනුදර්ශයයි අනුදර්ශයන් දෙක තියෙනකෝ එතකොට මේ දෙක සෑම ආස්වාදයක් තුළම වෙනස් වෙනවා සෑම සත්‍යයක් තුළම වෙනස් වෙනවා එතකොට අපිට තේරෙනවා මේක අපි මේ අල්ලගෙන ඉච්ඡාට මම මගේ කියලා අයියෝ මේකේ ගන්න කොතන තියෙන්නේ දැන් තියෙන රූප කොටස් ඕම අනේ ඊළඟ මොහොතේ නැතිලා යනවා නේද දැන් මම කියලා ගත්ත බුද්ධයා ඊළඟ තේ වෙනකොට ගන්ධ කිසිවක් නැතුව නිරුද්ධ වෙනවා නේද මේ නිරුක්තවිඥා දක්න පිටක් ඊළඟට කියනවා අයියෝ අපි මම නංගිය කියලා මේ දක් ඉස්සෙල්ලා ගත්ත විදිහ ඊළඟට ගන්නකොට නැතිලා යනවා නේද ඕකේ මම කියලා පදවත අහනවා අපිට ඒ හදවත අහන්නේ සත්‍යං සමුදයක් තුලින් ඒ හදවත නැගෙන ඒ ප්‍රශ්නේ තුලින් සත්‍යය දිස්වේ සම්පූර්ණයෙන්ම පදාගෙන හැදගෙන තියෙනවා මෙන්න මේ දක්ෂනේ දැකීමද තමයි අන්න අර විදිහට මොකක්ද කාය පරිසංවේදී කියන එක කායික වශයෙන් මේ විදිහට කරන්නේ කියලා කියනවා. එතකොට විශේෂයෙන් මතක තබා ගන්න මේ විදිහේ න්‍යාය තුළ අපි ගන්නවා මහාකලාපී ප්‍රශ්නයන් ඉන්න පුළුවන්. ඒ අය මොනවා භාවනා කරනකොට මෙතනදී ඵල සමාපත්තියට හිතපත් වෙනවා. ඵල සමාපත්තියටපත් වෙනවා. ඒක නිසා උපරිම මාර්ගයක් බලාපොරොත්තු වෙනවා නම් භාවනා පටන් ගන්න ඉස්සෙල්ලාම අර කලින් තිබ්බ මාර්ගය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න ඕන. ඒ සංස්කෘතියෙන් කරන ප්‍රතික්ෂේපයක් නෙවෙයි, ඇගේ කැලක් කපලා අහකට දැම්මා වගේ. අතක් පහක් කපලා අහකට දැම්මා වගේ පළවෙනි මාර්ගය හෝ කවර මාර්ගයක් වෙනා නම් ඒක සම්පූර්ණයෙන්ම ඉතින් ඉවත් කරලා මේ භාවනාව කරගෙන යන්න ඕන. එහෙම කරගෙන ගියොත් ඊළඟ ප්‍රතිමාර්ගයේ අපිට මේ භාවනාව කරනවත් අත්දකින්න පුළුවන්. නැත්නම් අපි මේ මාර්ගයටම ඵලයෙන්ම හිතපත් වෙනවා. අපි බොහෝ දුරට දැනගන්න පුළුවන් අපි ඊළඟ මාර්ගයට පත් වෙනවා කියලා. මේක සම්පදාය නම් නෙවෙයි. මේක සිද්ධාර්ථ කාණ්ඩ ප්‍රදාසන නෙවෙයි. ඒක සමාජයේ ඒ වගේම තවත් විශේෂ දීප කියන මහන්සිය නමක් කියන මාගේ ප්‍රතිචාරයේ පාණි සංගමික ස්වාමීන් වහන්සේගේ පොත්ෙන් හැමදෙම තියෙනවා. ඇත්ත වශයෙන්ම මාර්ගඵලලාභී විද්‍යාවේකට මේවට කියන අභිමාන කියලා අභිමානපත් කරලා තියෙනවා කියලා. නමුත් මේකේ උද්ගත වෙන බව අපි අන් අයගේ අධ්‍යයනය තුළ ඇසලා තියෙන අපත් ගන්නවා. ඒක නිසා අභිජීවයේ අර්ථයෙන් ප්‍රතිචාර කරන්න ඇතුළු ශරීරයේ කොටසක් අපලා ඉවත් කරනවා වගේ මාර්ගයේ ඉවත් කළා අධිෂ්ඨානයක් කළා උපරි මාර්ගය සඳහා භාවනා කරන්න මේ කොටස තුලින් අපිට ඇත්ත දකින්න මේ සංස්කාරයන් අත්හැරලා නිර්වාණය දකින්නට පුළුවන්. ඒ තමයි සබ්බකාය පරිසංවේදී අර්ථ සංස්කාරණ සිත්තිේ සබ්බකාය පරිසංවේදී පස්සදිකාමි සිත්තිේ ඔක්කොම. ඊළඟට තියෙන්නේ සම්බ්‍රාණ කාය සංඛාරං අත්තිස්සාමි පිච්චති සම්බ්‍රාණ කාය සංඛාරං පස්සාමි පිච්චති මොකදද එතකොට මේකේ ඒකත් කලපිටදී කියන වචනේ තියෙනවා ඒකත් අපි කරන්න ඕනේ අදිශීද අදිපුත් අදිපඤ්ඤා කියන ධර්මයන් දෙන්නේ ඒ දිස්ත්‍රික්කයේ අත්සම්බයන කාය සංඛාරං මෙතෙන් බුදු දාන මහත්මිය තුමා කියන දේශනා කරන්න පුළුවන් පස්සම්යන් මස්සක අස්සා සම්පස්සාන නැත්නම් පස්සම්යන් මස්සක පස්සාන කියලා. එහෙම දේශනා කළේ නැහැ. පස්සම්යන් සාසනකාරම් කියලා දේශනා කළේ අර ආස්වාද භාවකාදයට වඩා දැනුම් අක්ෂයන් කියන බුදුඥාන මහත්මයේ දේශනා කළා කියලා. මෙතෙන්දී හැම කොටකම හැම දේශකයන් මහත්මේ නමම හැම දසානකට මඩේ මෙතනනේ කාය සංඛාර කියන්නේ ආස්වාදයේ සත්‍යයෙන් නිමිතයි. නිසිතයා ගැඹුරු සත්‍යයක් අපිට අවබෝධය තුළින් අත්දැකීමට පුළුවන්. එතකොට පස්සම්ඥාන කියන්නේ මොකද්ද? ආරක්ෂිත වෙනවා. දීප්තල කරනවා. නිවෙනවා කියන අදහස. කියන්නේ අපේ ආස්වාද පස්සාවේ පළමුවෙන් සංසුබුදලා නිවලා සීතල කරවලා ඊළඟට ඒ තුනම කාය සංස්කාර සංසිඳන නිවන සීතල කරවන සත්‍යයක් උත්තර වෙනවා. මෙන්න මේ අවස්ථාවලදී තමයි මේ ආස්වාද ප්‍රාසාද භාවනාව අර මන කණිතියේ පරිසෝතියේ කණිතෝෂේ සුඛෝෂ ධානෝ වාදිවති සාන්ත වාදින සනිත වශයෙන් සුත වශයෙන් ලැබෙන මේ අවස්ථාවේදී තමයි එතකොට මේක කරන්න පුළුවන් ක්‍රම දෙකක් එකක් සමත වශයෙන් මේ පස්සම් දෙකක් දැකීම ඒක විදර්ශනාවක් කියන්නේ පස්සම්පතක් දෙකක් කියන්නේ කාය සංස්කාර සංසිඳන සමත වශයෙන් කරන්න පුළුවන් කාය සංස්කාර සංසිඳන විදර්ශනාවක් අපට අත්දැකීමට පුළුවන් එතකොට දැන් මම කියන්නේ සමත වශයෙන් කාය සංස්කාර සංසිඳන්නේ කොහොමද කියන එක බලමු ඊට පස්සේ විදර්ශනාවක් කරන්න කොහොමද කියලා සමත වශයෙන් කාය සංස්කාර සංසිඳීමට අදහස් කරන යෝගාවචරයා යෝගාවචරයක් මේ භාවනා කරන පුද්ගලයා ඉතින් අර මුලමඳ අද ආස්වාද ප්‍රත්‍යාසයේ නැවත නැවත සිහියේ සිදුවන සිදුවනවා. එහෙම මුලමඳ අගට ආස්වාද ප්‍රත්‍යාසයේ සිට පිළිගාගෙන යනකොට ආස්වාද ප්‍රත්‍යාසයේ මුතේ යන තත්ත්වයක් වෙන්න පුළුවන්. එදා මම පැහැදිලිවම ප්‍රකාශ කළා ඒ ආස්වාද ප්‍රත්‍යාසයේ මුතේ යන්නේ මොනිනේ ඒකෝ විසායි කියලා. ඒ හේතුන් අපි ඉවත් කරගෙන තවදුරටත් භාවනා කරගෙන යනකොට අර ආස්වාද ප්‍රාස්වාද වදින තැන සුදුමු ඒ කියන්නේ මනස තියෙන සතහනක් තියෙන පටන් ගන්නවා ඒදා මම කියන්නේ සුදු විදක් නැත්නම් දීපුරක් වගේ කියලා අන්න ඒ අවස්ථාව දෙන්නට පස්සේ ඒ ඒක දිහා බලාගෙන ඉන්නේ නැතුව ඒකට අවධානය යොමු කරන්නේ නැතුව ඒකත් කියන්නේ ආස්වාද ප්‍රාස්වාදයෙන් පිට නැවත නැවත සිද්ධ වෙනවා මෙහෙම මෙහෙම කරගෙන යනකොට ආස්වාද ප්‍රසආද ක්‍රමයේ සංසිඳිය සංසිඳිය සංසිඳිය ගිහිල්ලා මුලින්ම සත්‍යයක් ඇත්ත වශයෙන්ම ඉස්ත වෙනවා ඒ ඉස්ත වුණාට පස්සේ මේ සත්‍යය තුළින් අපිට ප්‍රතිභාවනින් සිදුවීමට පහළ වෙනවා ඒක බොහෝ දුරට ළඟ ඉස්සරහින් තියෙන දෙයක් උදාහරණ සමහර දෙන්න පුළුවන් මේකේ නාමයේ කල්තාවුවේ ගතියනවා අත්දැකීම් මනෝවේ වෙනස් වෙනවා හැමෝටම ඒ ගැටේ නොනිස්ස පහළ වෙන්නේ නැහැ. නිස්ස පහළ වෙනවා ධ්‍යාන උපදවන්න පුළුවන් බව මම එදා කතා කළා. එතකොට මේ ඉතිරේ නිමිත්ත කොහොමද එන්න අන්න ඒ වෙලාවේදී සිහිකරණයේ සුභාකාරයක් තියෙනවා මොකක් සංඥාකාර සංස්කාරම් තත්ත්වයේ ඇත්තගෙනින්ද. විශේෂයෙන්ම මුල් අවස්ථාවේදී ඒ නිමිත්ත දෙනවා ඊළඟට නැති වෙනවා. ඊළඟට දෙනවා ඊළඟට නැති වෙනවා. මෙන්න ඇති ඇති නැති නැති යන කප්පයක් පළමුවෙන් ඉස්සර වෙනවා. ඒක නැවත නැවත නැවත නැවත ප්‍රගුණ කරගෙන යනකොට ඒ ආ ඒ නිමිත්ත ටික වේලාවක් වෙන්න පුළුවන් වෙනවා. හැබැයි මෙනිදී කලබල වුණොත් අපිට ලැබෙන්න තියෙන ධර්මයන් අවබෝධ කරගන්න දෙවිනා ඒක නිසා කලබල වෙන්න හදන්නේ අනුස්සමව කටයුතුන්න ඕනේ. විශේෂයෙන්ම මේ නිමිත්ත පහළින් ගමන ආස්කාරයක් ඇති වුණොත් ඒක සාගේ සම්බන්ධ ආකාර සම්බන්ධ වෙච්ච එකක් ඇති වුණොත් ඒක එතනම සදාගෙන හැරිලා ඒකත් අපේ කියන්නේ කියනවා. ඒක නිසා පුදුම සංදේශන තෝනා ඒකට රාගයක් ඇල්මක් ඇති කරගන්න හොඳ නෑ කියලා. මේ මුලිකේ හිත පිළිතුරන ආකාරයක් තියෙනවා ඉතා දෙවියන් පිළිතුරන්නත් හොඳ නෑ, ඉතා භෞතික පිළිතුරන්නත් හොඳ නෑ, ඉතා දීකවත් පිළිතුරන්නත් හොඳ නෑ, ඉතා දෙවියන් පිළිතුරන්නත් හොඳ නෑ, මධ්‍යස්ථ වශයෙන් පිළිතුරන්නත් ඕනේ. එහෙම හිතනකොට නිමිත්තන පිටින් යන නිසා නිමිත්ත විකසාලයක් පවත්වාගෙන යන්න මූලිකව කටයුතු කරන්න ඕනේ. අපි දන්න කාරණාවක් තමයි පළමුව හිතෙන්නලා එක්කම ඊළඟට උපරිම තත්ත්වයේ ඇස්සලා ආයෙත් කොච්චර උත්සාහ කළා නැවත නිමිත්ත පිටින්ලා ඊළඟ අවස්ථාව උද්ගත වෙනවා කොපමණ කොපමණ උත්සාහ කළා නිමිත්ත පවත්වා ගන්නද නිමිත්ත පවත්වා ගන්නට බැරිව ඊළඟ මානසික තත්ත්වයේ උද්ගත වෙන අවස්ථාවක්. මේ සත්‍යය මනහරගෙන නිමිත්තම නැවත පහළ කරගන්නට මොකද අපිට මේ නිමිත්තවත් මුදල ගන්න ඕන නිසා මෙන්න මේ විදිහට කටයුතු කරන්න ඕන පළමුවෙන්ම භාවනාව පටන් ගන්නකොට අදිස්ථානයක් කරනවා නෑ කෙටි අදිස්ථානයක් මට නිමිත්ත පහළ වුණොත් ඒ නිමිත්තම විනාඩි 5ක් 10ක් තුළ කියනවා ඒ වෙනාට මගේ හිතපත් නොවේවා කියලා. මේ කෙටි අදිස්ථානයේ තිබුණොත් ඒ කාලය තුළ මිනිස්සු පේනවා නැත්නම් ඇති ඇති වැඩි නැති යනවා සමාජ ලෝකෙින් යන. මෙන්න මේ මිනිස්සු පෙන්වන්න පස්සේ අපි දා කියවා මිනිස්සු වස්තු කරන ආකාරය මේ සිතින් මවාගත්ත මිනිස්සුන් ඉතින් ඇති වෙච්ච මිනිස්සුන් ඒක නිසා ඉතින් අපිට මේක වෙනස් කරන්න පුළුවන්. ටිකක් ඈඩ් කරලා තිනවා කියන ඈඩින් තියනවා ලං කරලා තිනවා කියපුවම ළඟම තිනවා ඉහළින් තිනවා කියන එක දෙන්නේ තිනවා පහළින් තිනවා කියන පහළින් තිනවා ටිකක් පුදා වේවා කියලා පුදා කරලා බලන්න පුළුවන් අධිෂ්ඨාන කරලා ලොකු වේවා කියලා ලොකු කරලා බලන්න පුළුවන් ශරීරයේ ඇතුළට ගන්න පුළුවන් ශරීරයෙන් පිටට ගන්න පුළුවන් මේ විදිහට මේක වශී කරගෙන යනකොට අපේ ධ්‍යාන අංග අර පළවෙනි විතක්ක විචාර දීපී සුඛ එකකට කියන බලයෙන් ධ්‍යාන අංග සමතක්කේටපත් වෙලා ධ්‍යාන අංග පිටද අරමුණ වලට පටන් ගන්නවා. මේ தත්ත්වය ඇති වෙන්නේ නැත්නම් කවදාවත් ධ්‍යානයක් ලැබෙන්නේ නැහැ. මේ අවස්ථාවේ දුර්මුඛය ධර්ම සත්‍තා විද්‍ය සමාධි ප්‍රඥා කියන ඉන්දිය ධර්ම පහ සමපත්තියට ලැබෙන්න ඕන. බුද්ධංග ධර්ම හතම සමදත්තේ වැඩින්න ඕන මේ බුද්ධංග ධර්මයන් සහ ඉන්ද්‍රිය ධර්මයන්ොත් ඒ වගේම අර ඥානාංග පහත් සමදත්තේ වැඩිච්ච අවස්ථාවක අදවට ඇතුළතේ නිස්සාරගෙන ඒ නිමිත්ත දෙකම සිට යොමු කරගෙන බලන්නේ ඉන්නකොට නිමිත්ත නොකෙනේ ගොස් අදවට විතරක් පිළිදෙලා කලමන ධානයට දෙන්නපත් වෙනවා මේ එක් ආකාරයකින් කායපස්ස නැගෙන මේ කාය සංස්කාරයන් සංසිඳන ආකාරයේ සම්පූර්ණ වෙනවා මේන් පස්සේ මේ යහට යහට මේ සංස්කාර පිළිබඳ පුළුවන් කාය සංස්කාර ඒ සමාජ කරන්නේ කියන්නේ ඒවා වකින් කරන ආකාර තියෙනවා ඒවා අපි පසුව විස්තර කරන අවස්ථාවක් වෙනබුණ එතකොට විදක්ක විචාර දෙක එකකට සමාහලලා ඉන්දිකේකට කතායි දෙක දෙවෙනිදේ උපවරවාගෙන කාය සංස්කාරය තවසන් ගලක් සම්පූර්ණ කාය සංස්කාර කියන්නේ මනසින් ඉස්සරහ ඉස්සර කළා මේ අදහස් කරන්නේ ආස්වාද ප්‍රසාර කාය කියන්නේ. මම කියන්නේ කාය සංස්කාර පස්වෙනි ඉස්සර කරනවා විදස්නාරයෙන් කතා කරනවා. මේ කතා කරන්නේ ආස්වාද ප්‍රසාර ගැනයි. එතකොට මේක විදක් විචාර දෙක නැති කරලා දීතිය අධිකරණ දීති පුතේ කන්දතාවත් තියෙන කවක් සංසිඳ වෙලා ඊළඟට දීතියක් නැති කරගන්නවා සුපේ කන්දතාවත් තියෙනවා ඒකත් නැති කරලා උපේක්ෂා ඒකත් කරගෙන ඒකත් ප්‍රධාන තත්ත්වයෙන් පිටපත් කරනවා අන්න ඒ தත්ත්වයේදී පොතේ තියෙනවා කාය සංස්කාරය සම්පූර්ණයෙන්ම නැතිනවා කියන එක. ඒ කියන්නේ ආස්වාස්වාස්ය සම්පූර්ණයෙන් සංසිඳලා නැතර වෙනවා කියන එක. මේක තමයි කාය සංස්කාර සමත වශයෙන් දිනනවා කියන්නේ. මෙතෙන්දි තව එකක් වෙනවාට කියන්න තියෙනවා මෙහිදී නැති වෙන ආස්වාද සංස්කාරය අපට දැනෙන ආකාරයේ සිහින ආකාරයට සිහින ආකාරය. කොහොමනම් කොහොම අන්දමකින් හෝ ආස්කාද ප්‍රස්ථාන වායු දහතු අපේ ශරීරයෙන් ඇතුල් වෙන අපිට වෙන අපිට තේරෙනවා තේරෙනවා ඒක සමහර විට රෝම ස්වභාව වලින් හරි කියනවා එතකොට මේ தත්යේ ආස්වාද ප්‍රස්වාද සංසිඳිය කියාට හිතට වෙන රූපෙ විස්තරන් කියන්නේ ඒ කියන්නේ රූපෙ විස්තර කියන්නේ දැන් මේ අකර විහාරය බැලුවොත් ඇස් එක පියාගත්තත් ඒ හිතට අපේ ඒ සටහන තියෙනවා මේක දිහා බැලුවොත් මේ ඉස්සරහ තියෙන මොනක් හරි බලවත් දිහා බැලුවොත් ඒක ඇද්දික තියාගත්තට පස්සේ මේ සතහන අපිට විතර තියෙනවා. මේ රූප සතහන, මේ ශරීරයේ රූප සතහන, බාහිර රූපේ රූප සතහන අපිට විතර තියෙනවා. මෙන්න මේ සතහන අරූපාවචර පරියෙන් ධ්‍යාන කටයුතු ගත වෙනකොට අර රූප සතහන සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා සම්පූර්ණයෙන්ම අහකට සබා පමණක් සිදු වෙන තත්ත්වයක් ගත වෙනවා. අන්න ඒ අවස්ථාවේ කාය සංස්කාර සම්පූර්ණයෙන්ම සංසිඳී යනවා. ඒ යහට සංසිඳන කාය සංස්කාර වලට එකක් යහපත්යක් නෝ. ඊට පස්සේ මේ සමත වශයෙන් කරන ආකාරයයි අර තේන අහසයි දිහා බලලා මේ අහස මුත්‍ත කරනවා නැත්නම් අහස මත සිට තියනවාද සිට තුළ අහස තියනවාද කියලා බලනවා. ඉතින් බලනකොට අර අහස පෙනෙන අරමුණ නැතිලා පිට පමණක් ඇති වෙන ජීවන රූපාවචරයකට පත් වෙනවා. මේකෙන් ඊට පසුව ඒ සිත දිහා බලාගෙන මේ සිත ඉවත් කරනවායි කියලා ඉවත් කරනකොට සිත්වත් නැති තත්ත්වයක් උදට වෙනවා. ඒ සිත්වත් නැති තත්ත්වයේ බොහොම සාන්ත සුපීඩ තත්ත්වයක් මේ තත්ත්වයේ දිහා බලාගෙන ඉඳලා මේ තත්ත්වයක් මම දක්ෂ කියලා දැනුවත් පස්සේ කිසිවක් නැති ඒ කිසිවක් නැති කියන පැත්තේ කියනවා නේද? ඒකත් ඇත්තට පස්සේ අන්තිම වශයෙන් අරෝපාවචරය පිටපත් වෙනවා. ඒකෙන් එහාට කරන්න කියන්නේ එහෙම කියන සංඥා වේදනා දෙකම පමණයි. මේ විදිහටයි කාය සංස්කාරය සම්පතකින් පාස්තිවන්නේ. මේ සෑම අවස්ථාවකදී මේ සිදුවන්නේ වෙන මොකක්වත් නෙවෙයි අපේ තියෙන සම්මා සමාධිය ඉන්නීම. ඒකද වෙන දෙයක් නෙවෙයි. ඊළඟට දැන් මේ වෙලාව නම් නැහැ. සුදුසුකම් නවත්තන ප්‍රායෝගිකව මේව අත්දකින්න ඕන. ඒක නිසා අපි මම ඉස්සෙල්ලා කියන්නේ මේ කායතනයේ මේ කායන් පස්සනාව කොටස විතරක් අර මම කරන්න නම් ඒක කරන්න බැහැ. කරන්න පුළුවන්. වෙන කාලය යනවා තමයි විස්තර කරන කරුණු සඳහන් කරන්නේ. ඒ නිසා කියව විස්තර වශයෙන් කියනවා භාවිතයක් ඒකට වෙන නිසා අපි කිව්වා කියලා ප්‍රායෝගික වශයෙන් දහනවත් දක්වමු භාවනාවක් නබලා මේක විපස්සනාවක් කියන්නේ පස් සංඛාර සංඛාරං අසුදිස්සාමේ පිටුදී පස් සංඛාර සංඛාරං පස්සුදිස්සාමේ පිටුදී කියන එක තමයි මෙන්නයි ඒක කරන්න අමුතු භාවනාවක් කරන්න අවශ්‍ය නැහැ. අර කලින් කිව්ව විදිහටම සබ්බකාය පස්සමයේදී අත්නිස්සානේ සුත්තිදී කියන කක්ෂියම නැවත නැවත කරගෙන යනවා. එහෙම කරගෙන යනකොට සංකේ කාය සංස්කාර සංසිඳන ආකාරයේ තමන්ට පැහැදිලිව පේනවා ඉස්සෙල්ලම නාම රූප දෙක වෙනලා පේනකොට කාය සංස්කාර සමන්දේ සංසිඳනවා. ඒක තමයි තියෙන්නේ. ඒවා මේ අවස්ථාවේ තමයි පැහැදිලිව කියන්නේ මුල් අවස්ථාවේදී නෙවෙයි. මොකද අපි යන්නේ කාය සංස්කාර සංසිඳුන දර්ශනෙට. අලියනවා සිදුනාට ඒ ප්‍රතිඵලයේ මොනවද නැහැ පැහැදිලිව. සිදුවෙන දේ වෙනවා. මොකද කාය සංස්කාර සිදුවනයි කියලා අවබෝධයක් තියෙනවා. මේ කාලයේදී අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ මේ ආස්වාද ප්‍රසාරයේ සංඥාව ගැනීම යනකොටම තවදුරටත් කාය සංස්කාර සංසිඳනවා. ඊට පස්සේ මේ ආස්වාද ප්‍රසාර වායෝ දහය කියලා වායෝ දහයවත් අනිත් කොටස ඒක දක්න සිතක් දෙන්නකොට සමස්තයට සංසිඳනවා මේකේ විශේෂම තව දෙයක් කරන්න තිබෙනවා මේ පස්සේ ගැන භාවනාවට දෙන්න ගන්න තිබෙනවා ඒ කියන්නේ මෙතෙන්දී තියෙන්නේ ආයන්ත පටිච්චකොත් සබ්බේජ උප්පජ්ජති කාය විඥානන තින්නම් පද්ධති සත්‍යෝ සින්නල් සංගති පස්සෝ කියලා ආයත් කොට්ටබ්බයක් ලැබුණ නිසා කාය විඥානන එතුණා ඒකෙන් දිනාමයේ පිටින්ම පස්සේ කියලා මම කියනවා කියලා බුදු පියාණන් මහත්මිය දේශනා කළා මෙතෙන්දී අපි කාය වෙන් කරනවා ආය මෙතන පොත්පත් දෙලින් කරනවා මොකද්ද පොත්පත් දේ වායු දහතුව මොකද්ද කය කියන්නේ අනිත් දහතු කොටස් ඊළඟට විඥානය කියන්නේ මොකක්ද ඒක දක්න සිට මොනිටන ගුණ කරාට පස්සේ බොහෝම සාන්ත විදියෙන් කය සම්පූර්ණ වෙනවා මේ වෙලාවේදී අනිත් ඉන්ද්‍රියන් දක්නට අපි සිහිත කරනවා ඒ කියන්නේ සම්පූර්ණ පරිච්ඡ රූපයේ උපදින ධර්මඥානන්තයන් සංගතිපත්වෝ කියලා කියනවා මේ විදිහටයි කියනවා කොහොම රූපයක් කරනවා කියන ඇහැයි රූපයයි දෙන් කරනවා ඒ රූපයේ දෙකේ නම කියන පිටරෙන් කරනවා අනකපක්යක් ඇතුළත් එහෙමයි ආයත ගන්තුන කරවත් එහෙමයි අනිත්‍යයෙන් යම් වලටත් එහෙමයි විශේෂයෙන්ම මනෝ සම්පත්තිය අපි වෙන් කරන්න පුරුදු වුණාම බොහෝ දුරට කය සංසිඳනවා මේ වත් ජීවිතය වෙනස් කරනවා ඊට පස්සේ මේ ඒ දවසකට පවත්වාගෙන යනකොට පඨවි ආපෝ තීජෝ වායෝ කියන ධාතු හතර තියෙනවා. ඒ ධාතු හතර තියෙනවා හරියට එක ළඟ හිටපු හතර දෙනෙක් හතර දිශාවට බලාගෙන යනවා වගේ. මේ ධාතු හතර ශරීරයෙන් දින් කරනකොට අර හතර දිනා හතර පැත්තට ගිහිල්ලා මොකක්වත් නැති දිස්සහක් තියෙනවා වගේ. මේ කාය සංස්කාර සම්පූර්ණයෙන් නිවිලා ගිහිල්ලා කය හිතේ ලොකු ඥානකත්වයක් උද්ගත වෙනවා. ඒක උද්ගත වෙනවා භාවනාව වෙනකොට විශේෂයෙන්ම දර්ශනාව වෙනකොට. ඒ විදිහට කාය සංස්කාරත් සංසිඳනවා. ඊට පස්සේ තවත් කාය සංස්කාර සංසිඳනවා. මේවා ආසත් ප්‍රසාදය දරනවා. අනිත්‍ය ඥාන ධර්මයේ අනිත්‍යම සාමනවා අනාත්මය කියන දෙකකට. විශේෂයෙන්ම අනාත්ම ධර්මයේ තුලින් සංසිඳන කාය සංස්කාරය හරිම ස්ථානයි. අස්තිනා ඒ අවස්ථාවේදී සම්පූර්ණ නැගීම වටිනවා කියන්නේ. මේ විදිහටයි විදර්ශනා වශයෙන් භාවනාව කියන්නේ. දැන් මේ කතාව නම් මේ කාලෙන් තා නවත්වන එක කතාවක් පමණක් කතා කළා. විහාරය සංවත්තදී මොකක්ද මේ විද්‍යාන විහාරයේ සඳහා පවතින සමාජ භාවනාව ඉදිරිපිටේ දුක්වලින් සියකාමී විවිධකපුරේ ධම්මේ සයිතර සංකල්පකාරම් දීපජම් දේ සම්පන්නතාන ඔබ සම්බන්ධ යන ආදී වශයෙන් දේශනා කරනවා ආදරවන්න දෙවන තුන්වන හතරවන දිනාවේ අපි සමත වශයෙන් ආනාපාන භාවනා කරත් අපිට ලැබෙන ප්‍රතිඵලය ඒකයි ඒ මොකද්ද ඉස්තර ධම්මා සුතමහාය සම්බන්ධ පිළිපෙන්නේ මේකට දෙන්නේ පොඩ්ඩක් වැඩිලා හදින ගහ ධ්‍යානය කියන්නේ තුන්ක බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා පොඩ්ඩක් දැනෙන්න පුළුවන් වෙයි ඒකයි ඒ භාවනාව කරන්නේ තව එකක් තියෙනවා මේ අත්‍යවික්‍රේ සමාධි භාවනාව ඥාන ලක්ෂණ පරිලාභය සංවර්ධනය නිසිද්ධ ජස්මානය සඳහා පවතින සමාන භාවනාවක් තියෙනවා. ඒක විස්තර කරනවා ආලෝක සංඥාව වශයෙන්. ආලෝක සංඥාව නැවත නැවත මෙනෙහි කිරීමෙන් මහණෙනි මේ චිත්තචක්ඥානෙ උපදවා ගන්න පුළුවන් වෙනවා ආලෝක සංඥා භාවනාව සමාධි භාවනාව චිත්තචක්‍රය සඳහා පවතින කටයුතු ඊළඟට බුදුජානක මහන්සිය දේශනා කරනවා මම එකක් කියන කතාවක් අත්‍යවශ්‍යම සමාධි භාවනාව සතිසම්පජඤ්ඤාය සම්මත්තදී සතිසම්පජඤ්ඤයේ ජීවීමට සමාන භාවනාවක් කරනවා. එදා අපි පොයදා සතිසම්පජඤ්ඤය ගැන භාවනාවක් තමයි කතාවක් දේශනාවක් කරසුවා. ඒකදී අපි සතෝ සූත්‍රයේ ආරම්භ කරගෙන මේ කතාව කරද්දී මෙන්න මේ සූත්‍රයේ සතෝ සූත්‍රයේ තියෙන තමයි දේශනා කරන්නේ. බුදු පියාණන් වහන්සේ අතමාදි විච්ඡේ සමාධි භාවනාව සත්සම්පදනාය සම්වත්ත කියලා අහලා මොකද මේ සත්සම්පදනාය සඳහා පවතින සමාධි භාවනා කියලා මුදමික්‍රේ ඉක්මෝ ඉදිකා වේදනා උපපජ්ජන්දී ඉදිකා වේදනා උපපජ්ජන්දී ඉදිකා වේදනා අබ්බසං ගච්ඡන්දී ඉදිකා විතක්කා විතා සංඥා කියන විදිහට තියෙන විස්තර කරනවා මේ පීඩාවදී පොරිතාවදී පැහැදිලිවදී විස්තර කළා සති සම්පදනායේ ජීවන ජීවිතේ මොනවා විදිහට අපි කොහොමද භාවනා කරන්න ඕනේ කියලා ඒක දැන කියනවා අන්තිම එක තමයි අර හතරක් හිතෙන්නේ හතරෙන් භාවනාව තමයි අත්‍යවික්ෂේ සමාධි භාවනා ආස්වානඛයයි සම්මස්සදී ආස්වායන් සේකරලා සහත් භාවයේ දෙමින් සඳහා පවත්නා සමාධි භාවනාවක් තියෙනවා කතමාද වික්ෂේ කියලා එක අහලා මොකද්ද කියලා උත්තරේ දෙනවා ඉදිරිපිටේ විස්කෝ පංචක පාදානස්කන්ධයේ ප්‍රෝපදයාදානපත්ති විරති මේ සාස්ත්‍රීය මහාන මේ සංඝ පංචකේ ඇතිවීම නැතිවීම ඇතිවන උද්‍යප්පයානපත්ති විරති උද්‍යප්පයාවේ දැකීමයි කියලා. මෙන්න දෙකීමම පමණයි ආස්කප්තිය සඳහා කියන්නේ. එතකොට මේ කරන භාවනාව කරන අපි මොනවද දකින්නේ? මේ ස්කන්ධ පරිච්ඡේදය තුළ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව මේ තුනම තමයි මේ සංස්කාරයේ දෝෂය දකින්නේ අපි නිවන දකින්නේ. මේ කතාව කියන්නේ අපි කළ යුතු භාවනාව මොකක්ද කියලා අපිම තේරුම් ගන්න ඕන. අපට අවශ්‍ය චිත්ත ධම්ම සුදු නිර්ණයක් නම් මේ ජීවිතේ මලක් හැපෙන්නේ නම් බොහොම අමාරුවෙන් මේක හදා පවත්වන ධ්‍යාන සුඛය මරණ මොහොතේ බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා පොඩි කාලයකට සැප විඳින්නට නම් අය සමාධි වශයෙන් භාවනා කරලා ධ්‍යාන උපදාගෙන ඒ ජීවිතය කියන හැබැයි මට නම් කියන්නේ සිංහලෙන් අල්ප අදුහාර දහහක් ආය සංඥා නාසඤ්ඤායතන ආල්ප කල්ප අදුහාර දහතුන් මට කියන්නේ සත්‍යයක් වාගේ ඒ කියන්නේ මේ තප්පරේ ගිවිලා ඒ තප්පරේ යනකොට මේ තප්පරේ අනිත්‍යදියා කල්පසුහා දහ මට එක තප්පරයක් ඒ තප්පරේ ගෙවෙනවා ඒක නෙවෙයි ඒක නිසා අපි උද්‍යප්දාන පස්සේ ඉහෙලේ පංචස්පාදාන සංවේද උද්‍යප්දාන පස්සේ ඉහෙලේ මේ පංචස් සංධ්‍යාන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීමට මේ ඇති නැති දැකීමට මේ සංවේද දැකීමට වරදීමට හේතුඵල දැකීමට අපි මේ විදර්ශනා භාවනාව මේ ආකාරයෙන් කරනවා එහෙම කළොත් පමණයි අපට මේ ජීවිතයේ කවදා ජීවිතයේදී මේ දැකිය යුතු අමා මහ නිවන අත්දකින්න පුළුවන්. හොඳයි. දැන් අපි මේ දැන් අපි මේ කතාව දැන් නවත්තලා ඊළඟ දේශනා තුනේදී සිතා වේදනාන් පස්නාවත් ඊළඟ දේශනාවේදී සිතා පස්නාවත් අවසානයේදී මේ ධර්මානුපස්සනාව කියලා අපි සායුත්වයෙන් පුරුණ කිරීම බලාපොරොත්තු වෙන්නේ. දැන් මුදින් කවුරුත් එක්ක අදුම ගානේ බය භාගයක්වත් භාවනා කරන්න ඕනේ. ඒක ඒකයි කාලය ඉතිරි අපි මේවා අන්තර්ගත ඕන. මේ සිනමාවට කල්පනා කරන්න දෙපා අද අදම මේ කොටස් හතරම අපට අත්දැකීම පුළුවන් කියලා. කලබල දික්ති කර්මත අපි ප්‍රමාදයට වැටෙනවා. මේවා කලබල වෙලා දකින්න පුළුවන් අත්දැකීම පුළුවන් දේවල් නෙවෙයි. සංසම් වෙලා හිත සමාහිත කරලා නිහිලා අපිට ගන්න ඕන දේවල්. ඒක නිසා කලබල වෙන්න එපා. කැමති කෙනෙකුට කැමති තත්ත්වයකට ඉස්පත් කරගන්න පුළුවන්. එක්කෝ අර සතෝ අර සතෝ පස්සේ කියන තත්ත්වයෙන් ඉන්න පුළුවන් ධ්‍යාන නිසා. ඒක තමයි. නැත්නම් අර ගණන් කිරීමේ තත්ත්වෙම ඉන්න පුළුවන් ඒක තමයි නෑ. ඒ මහත් තව කෙනෙකුට යන පුළුවන් නම් ඒකත් කරලා අනුපස්සනාවක් දෙන්න පුළුවන් නම් ඒක තමයි. ඊට යහා මුළු කය මුලමඳාක දකින්න ඉන්න පුළුවන් නම් ඒක හොඳයි. ඊටත් එහා කරන්න පුළුවන් නම් අර විදර්ශනා කොට බලවත් තමයි. කැමැති මට්ටමකට තමන්ගේ හිතපත් වෙන ඉදී ඉඳහරින්න ඕනෑකම ඉඳහරින්න එපා. වැඩි උනන්දුවක් දක්වන්න එපා. අති උද්වේගය අහිත කරයි. ඒ වගේම අපිට මේවා ඔක්කොම දැන් දැන් දැන් දැන් හදන්න පුළුවන් ගන්න නෙවෙයි ප්‍රථම ශ්‍රේණියම අධ්‍යයනය විදහම. එතකොට මේකෙන් අත්හැර මෙතෙන් යල් කෝණ කොට කියම කරලා සියලුම දේවල් තිබුණ අත්හැරලා ආකාශවස්තාවේ කතිය දින ගන්න භාවනාවේ යෙදෙන යම්කිසි අයක් වෙනවා නම් වෙන භාවනා මාර්ග පුරුදු පුහුණු කරගෙන ඒ භාවනා මාර්ගයේ මොකින් අත්හැරේ දෙන සම්පූර්ණ දහස අවකාශය තියෙනවා. යම්කිසි පුද්ගලෙක් කෙනෙකුට මේ භාවනා වෙනත් භාවනා කරනකොට මේ භාවනා තමයි ලබමින් තත්ත්වයන් කඩලක් හෝ ඇතිවෙන දෙයක් තියෙනවා නම් අප මම මේ අහන්න අපි මෙතන ඉන්නේ මේ ඥානෙ සිතුල මේ මොනවත් ඇරෙන්න අපි අහතරේ වහලාගෙන කියන දැන් ඉන්නවා ඉතින් බැරිලා බැක්ටරිය පිළිද පහරන්නට පුළුවන්. අද මෙතන ඉන්න පුළුවන් ඊට වැඩි තෝරන්නත් මේකයි කියන්නේ මම හරියට වෙනවා 945ට මෙතන ඊට පස්සේ 945ට භාවනාව නවත්තලා අපි මේ කියන දේවල් ගැනයි මේ අධ්‍යයනය ලයින් අපි අද ප්‍රඥාන්ත කීපලයි ප්‍රශ්න අහලා ඒක ආත්ම විරාකරණය කරගෙන අපි මේ භාවනා කරනවා. දැන් අපි අද දැන් අපි ආසන්නව කරනවා මේ සත්‍යත්‍රි සුවිසු මහාගන බලයෙන් විශේෂයෙන්ම අස්කාරය සුද්ධ සංගරත්න මහාගන සංඥාගේ බලයෙන් මේකින්වත් අයගේ විශේෂ සමාහිත වේවා බාහිර ධර්මයන් විකරා දුවිත නතර වේවා ඒකාන්ත වශයෙන් මේ භාවනාව සාර්ථකන්දීන් කරගෙන යාමට අවස්ථාව අවකාශය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සත්පුරුෂයන් ධර්මයන් උදාවනාව කියන්නේ ආනාපාන සති භාවනාවේදී ගැටුම් කොහොමද කියන කැටසක් වෙනවා කියන්නේ පිටක කාරණාවක් ඒක කියන අවස්ථාවක් නේද මේකදී ඉස්සෙල්ලාම අපේ ආනාපාන සතිය තුළම සිහිය නැවත නැවත පිටවගෙන යනකොට සති සම්බුද්ධන වේ කියන වචනේ ඒක සම්පූර්ණයෙන්ම හරියන්නේ. ඊළඟට මේ ආනාපාන සති භාවනාව තුළින් මේ සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම දකිනකොට ඒවා අනිත්‍ය බව දකිනකොට මේ වැහිස බල දකිනකොට ධම්මයේ සම්බුද්ධත්වයේ අපතුල නිකන් වෙන්නේ. අර මානසිකයේ මේ ආනාපානයේ නිවනදාක බල බල හිතියට ඒක වැඩි නෙමෙයි කියලා මේ සත්‍යබුද්ධන් ගන්න වැඩි විදිහට මේ භාවනා කරන්නේ. එතකොට අර විදිහට අනිත්‍ය දුක්ඛ ආලාම වශයෙන් තියෙනකොට ධාතු වශයෙන් තියෙනකොට මේ වඥාන්තම ගලක්ෂණ ආකාරය තියෙනකොට අප නොදැනුවත්වම අපතුල ධම්මයේ සම්බුද්ධත්වයේ ඉතින් පිට ලැබෙනවා. ධම්මයේ කියන මම කලින් විස්තර කළා මේ දේශනාවේදී නැවත කියන්න අවශ්‍ය නැහැ. ධම්මයේ කියන්නේ අදහස ප්‍රඥාව ඇත්ත ඇත්තකින් දෙකින අනිත්‍ය දුක්ඛ අනාත්මදී ලක්ෂණ දැකීම කියන්නේ. ඊළඟට ජීවිත සම්බුද්ධයන්ගේ ජීවිත සම්බසත්‍ය ධම්මයේ කියන්නේ ජීවිත කියන්නේ මේ අපි අනුපන්නාන උපසලාන ධම්මාන උපාදාය මේ සම්පූර්ණ ධර්මයන් උපදේශනය කරන උත්සාහය ඒ කියන්නේ ධ්‍යාන මාර්ගඵල වෙන දේවල්. ඒවා මේකට යම් කිසි ජීවිතයක් දුරවනා නම් භාවනා කරනකොට ප්‍රමාණිකව ඉගෙන සම්පූර්ණ කරලා අපිට දුන්නු ලැබෙනවා. මේ ජීව සම්පත්තියේ සමත භාවනා කරනවා එදෙනවා. මේ විපස්සනා කරනවා කියන්නේ. ඊළඟට සම්මවිතේ ජීව සම්පත්තියේ ජීව සම්පත්තියේ බලය නැති කරනවා. මේ යොමුනේ ආස්වාද ප්‍රසාර සංසිද්ධිය තුනම අය පස්සක්ගේ පස්සෙනවනේ පස්සද්ද කායෝ සුඛාවේදී සුඛාදී සමාධියේ සමාහිතව ලබනවා බදා. පස්සද්ද කායෝ සුඛාවේදී මේ කය සංසිද්ධිය යනකොට සුඛයේ සුඛයේ එතකොට සීල සම්පෝෂණය අපිට නිරාජාතිකම ඇතිවෙන්න පටන් ගන්නවා. එතකොට පස්සද්ධි සම්පෝෂණය කියන්නේ කාය සංස්කාර සංසිඳන යන ආකාරයෙන් ඒ සංසිඳීම ඇතිවෙනකොටම පස්සද්ධි සම්පෝෂණය පිටේ ලැබෙනවා. ඊළඟට සමාධි සම්පෝෂණය සමාධි සම්පෝෂණය දැක්වෙන සමාධි වශයෙන් භාවනා කරනකොට ලැබෙන සම්පෝෂණය ප්‍රඥා භාවනා කරන විදර්ශනා භාවනා කරනකොට විදර්ශනා සමාධි වශයෙන් සංහිත සමාධි වශයෙන් ඒක ඉතිරෙනවා. විශේෂ සම්පෝෂණය විශේෂයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිගත්තේ කියන්නේ මට මට කියන්නේ මේවා වඩන්න අපි විශේෂ උත්සාහයක් කරන්නේ වඩනවා නම් ගන්න පුළුවන් විශේෂ උත්සාහයක් වශයෙන් ගන්න පිළිදෙයක් නැතිවට ඒක දැනෙන්න ඕනේ මොන ආකාරයකයි ඉදිරිපිටේ මුඛෝ ආනාපාන සුඛාල සංසක්තම බුද්ධංගම් භාවයේදී විදේක නිස්සතාව විනාග නිස්සතාව නිරෝධ නිස්සතාව මොක්ඛන්ත පරිණාමය මේ විදිහට සත්‍යයන් යම් ගැනම බුදුහාමුදුරේ දේශනා කරේ ඒ කියන්නේ කාය විදේක ඉස්සරහට උපදීවිදේශ ක්‍රියාවේ ප්‍රසන්නන විශේෂම පරිවේශයකින් රහතන් වහන්සේලා ධර්මයට අදු ඉතින් කය විවේකයට පත් කරන අදහසද චිත්ත විවේකයට අදහස් පත් කිරීම අදහසින් ඒක ඇතුළු කරගෙන පරිසම්පන්නය වෙනවා මේක නිශ්චිතයි විනාද නිශ්චිතයි විශේෂයෙන්ම මේ සංස්කාරයන් කෙරෙහි ඇලීම නැති කර ගැනීම අදහසින් මේවා බදාගන්නේ ග්‍රහණය කරගෙන උපාදාන කරනවා දිනුනේ ඒ උපාදානයන් නිවිලි යන ආකාරයෙන් විලාගේ ඇතිවීම පරමාර්ථයේ කෙට්ට කරගෙන ඒ ඇතුළු කරගෙන සත්‍ය සම්බන්ධ කරගෙන මෙන්න ඒක තමයි නිරෝධ නිස්සං කියන්නේ නිරෝධ නිස්සං කියන්නේ සංස්කාරයන් නැති නැති යන ආකාරය දැකීම නිරුද්ධ වීම දැකීම නිදියාව දක්වන කරන ලබන කාරණාව ඒ ආකාරයෙන් දෙවි අනිත් එක තමයි මොහොත්සබ්බ පරිණාමය මේ සංස්කාරයන් විසින් ඈත් කර කර ඈත් කර කර අනාගත තීන්දුවකදී උපාධි කියලා කියන ඔක්කොම දේවල් සම්පූර්ණයෙන්ම පිටින් ඉවත් කරලා ඉවත් කරලා ඉවත් කරලා මේ බුද්ධ ධර්මයන් දෙන්න ඕනේ. අනේ කියන දැනුමකට තමයි අර විද්‍යා විමුක්තිය පරිපූර්ණ කියලා නම් කියන්නේ විද්‍යාව සහ විමුක්තිය අදවන්නේ දෙන්නේ. ඒකට මේ මම කියලා දීපු ආකාරයට කරනකොට ඒ ප්‍රතිසංගතනයන් ඉදිරියට අවස්ථාවේදී මේ භවනා පන්තියේ සීමිත පටන් ගත්ත අවස්ථාවේදී සිට මේ මොහොත දක්වා යම් කිසි නාම සංදයක් ඒ කියන්නේ පිටක් ප්‍රයෝජනා නම් මේ සිටේ තිබෙන සියලුම ධර්මයන් එතනම එතනම දිලිපිදී යාසියුම වේදනාවක් නැති වෙනවා සියලුම සංඥාවක් නැති වෙනවා සියලුම අපානේ සම්පූර්ණ සෝත විඥාන ධාන විඥාන දිවා විඥාන කාය විඥාන මනෝ විඥාන විඥාන වලින් විඥාන ඒ වගේම ධර්මයේ ස්වභාවය කියන යම් සංස්කාර ගොඩක් දැන් තුමානම් සංඥා සංස්කාර ගොඩක් දැනුණා නම් ඒ සංඥා සංස්කාරات එතනම එතනම ඇති වෙන්නේ මේ ඇතිවෙන්නේ දීපීගේ සංස්කාර නාමස්කන්ධය ඇත්ත වශයෙන්ම මම මගේ කියලා දැක්කනම් ඒක දුනියාම සමගම ඒ මම මගේ බව දුනියනවා එතකොට ඒක ආත්ම වශයෙන් ගන්නට මම මගේ කියලා ගන්නට පිටකයක් ඉදරවන්නේ නැහැ එතෙන්ම අර ධන සංඥාවෙන් මම කිව්ලා කතා කරා රූප සංඥා දුනියාකාරයෙන් ධන සංඥාවෙන් වැහිලා පින්නට දැන් මොනපාතාම දුනියගේ අනිත්‍ය යනවා මේ දහතුන් මේ නාම දහ රූප යන ධර්මයන් දේශෝන් අපි යනවා ඒක නැතිවෙන්නේ නැති වෙනවා අනිත්‍ය යනවා ඒ අනිත්‍ය නිසාම මේවා ආවන කියලා ගන්න දෙයක් නෑ ආත්මයි අනිත්‍ය අනාත්ම මේ සංස්කාරයන් මේ සාන්දවත් වෙනවා දුක්ඛයි මේ තුනත් කියන්නේ භවනා මනස්කාරයන් මේ තුනත් මේ ධර්මයේ තුළ ධර්මයේ තුළ කියන්නේ අත්‍යවශ්‍ය කුසල ඒකාන්ත වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ සංස්කාරයන් හඳදාලා බුදුපසේ දුරු මහත් මනුස්සයන් මහන්සියලා ජීවිතයෙන් ධම්මවදාල අමාමහ නිවනට සම්මත සඳහන් සීසීවා වාසනා වේවා හොඳයි දැන් සෞඛ්‍යික මේ කලාව කුසලියෝ කියන මැදියම් කියන බෝසන් කියන සත්‍යයන් අනුමෝදන් කරනවා සාමකාරයෙන් සාමකාරයෙන් සම්මදම් සම්මදම් සාමකාරයෙන් මේ සම්බදාන කියන සම්බදාන මේ සත්‍යයන් ආකාශත්තා ජනමාතා දේවානාම විතා හොඳයි මේ විහාර භූමියේ යම් කිසි දේවතාවුන් සිටිනවා නම් මේ ඇයට මේ අනුමෝදන් කරමු අත්මන ආරණ්‍ය පිටසමනි අදිවත්තාච දීවිතා අනුමෝදිත්වා මං පුඤ්ඤං වාපනන්තු සිවං පදං නැයි මේ කරාව සියලුම සඳ ප්‍රාණින්නේ පරිඥා අධිෂ්ඨාන දින අනුමෝදන් කරමු ධම්මෝ ඥාති ධම්මෝ මේකලා උපසේ තත්යෙන් අපිට කිසිදාක බාල මිත්‍යන්ගේ බාලයන්ගේ සම්බන්ධ දේවා යහපත් අයගේ මහත්ය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුළු මේක ආසාව කියන්නේ මොනවා දුන්නේ නැහැ මිනිස්සුන්ට කටහඬ සම්දේ කාන්ත වශයෙන් අපේ දෙවන් සුදු සඳහන් වූ දේවා වාස්නා වේවා ධම්මෝ සම්මේ සම්මාන ආසවක්ඛ්‍යාවං සම්මා හොඳයි කවුරුත් වන්දනා කරගන්න අපි ගාථාවක් කියන්න මේ ගාථාවේ තියෙන සියලු දින දින නැවත නිමිත අවශ්‍ය වෙනවා සත්තාරෝ ධම්මා වර්ධන්ති ආයිපන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පන්ති සම්බ සම්පත්ති නිමිත අතෝ නිම්බාන සම්පත්ති පුඤ්ඤාති සම්මිත එමෙතනාතන සමාස්කර අනුකම්පා මේ පස්යෙන් කියවෝ මේ මේ මහත්ය මේ ඊළඟ දේශනාව පවතින දවසයි හම්බෙන්න පුළුවන් දවසයි කියන්නේ කියලා ඊළඟ දේශනාව ලැබෙන විදිහට පුරුදු පරිදි 8යි 10යි අතර පවතිනවා. හම්බෙන්න පුළුවන් ඒ දා තමයි එහෙම නැත්නම් සෙනසුරාදා සවස් 8යි පස්සේ පයින් පස්සේ